අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුණු බොහොම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ශේවීම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් දේශනා රත්නයක් සත්ත්ව සූර්යුග්ගමන සූත්‍රයේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ගැන සැලකිය යුතු පිළිවෙලයි මේ දේශනාවෙන් පැහැදිලි වෙන්නේ.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 භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාරන්නට යෙදුනේ පින්වත්නි වෛශාලියේ අම්බපාලි වනයේහි වැඩ වාසය කරන අවස්ථාවකදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් මෙසේ වදාලා අනිච්ඡා භික්ඛවේ සංඛාරා අද්වා භික්ඛවේ සංඛාරා අනස්සාසිකා භික්ඛවේ සංඛාරා මහණෙනි මේ සියලු සංස්කාර ඒකාන්තේම අනිත්‍යයි ඒකාන්තේම අස්තිරයි ඒකාන්තේම අනස්සාසිකයි කියලා සංඛාර කිව්වහම මෙතන සංස්කාර කියන පදේ අදහස හේතුඵල වශයෙන් සකස් වෙච්ච සියලුම දේ කියන අර්ථයයි. ඒ අනුව හේතුඵල වශයෙන් සකස් වුණ නාම ධර්මත් රූප ධර්මත් මේ සියල්ලම ඇතිව නැතිව යන නිසා ඒකාන්තේම අනිත්‍යයි. ඒ වගේම ස්ථිරව සදාතනිකව නොපවත්නා නිසා අශාස්වතයි අද්රුවයි. ඒ නිසා මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්නටම සුදුසුයි. නොයැලෙන්නටම සුදුසුයි සංස්කාරයන්ගෙන් මිදෙන්නටම සුදුසුයි කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවට මාතෘකා තබමින් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව මාතෘකා කරගත්තා. මේ පින්වතුන් දන්නවා භාග්‍යවත් වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාරන මොහොතේ වික්ෂුන් වහන්සේලාට පස්චිම බුද්ධ වචනේ හැටියට වදාළේ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදීත කියන උතුම් බුද්ධ වචනයයි කියන්නේ සියලු සංස්කාර ධර්ම වහා වෙනස් වෙන සුළු විනාශ වෙලා යන සුළු නිසා අප්‍රමාදීය කුසල් දහම් සම්පාදනය කරගන්න කියන එකයි පස්චිම බුද්ධ වචනේ වෙන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අර මුළු මහත් ජීවිත කාලය පුරාම කියන්නේ භාග්‍යතුන් වහන්සේ බුද්ධ කෘත්‍ය સિદ્ધ කළා වූ 45 වර්ෂයක් මුළුල්ලෙහි වදාළ උතුම් වූ සද්ධර්මයේ කැටි කරලා හකුලවලා අන්තිමට වදාළෙත් මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව අවබෝධ කරගෙන කුසල් දහම් සම්පූර්ණ කරගත යුතුයි කියන කාරුණික අවවාදයයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙහි සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නට යෙදුනේ කල්ප විනාශයේදී මේ ලෝක ධාතුව විනාශ වෙලා යන ආකාරය පැහැදිලි කිරීමයි. කල්ප විනාශයේ පින්වත්නි ගින්නෙනොත් ජලයෙන්ොත් වාතයෙන්ොත් කියන මේ ත්‍රිවිධාකාරයෙන් සිද්ධ වෙනවා. වරින් වරට එක්කෝ ගින්නෙන් කල්ප විනාශය සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ජලයෙන් සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් වාතයෙන් සිද්ධ වෙනවා. වැඩි වාර ගණනක් කල්පේ විනාශ කල්ප විනාශය සිද්ධ වෙන්නේ ගින්නෙන් විනාශ වීම වෙනුයි. ගින්නෙන් කල්ප විනාශය සිද්ධ වෙන හැටි තමයි මේ සත්‍ය සූර්යුග්ගමන සූත්‍රාන්ත දේශනාවෙහි සඳහන්ව තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි මෙන්න මේ විදිහට මහණෙනි මේ මහා මේරු පර්වතය කියන්නේ පාලියෙන් කියන්නේ සිනේරු පර්වත රාජ්‍යය. මහා මෙරයි සිංහලට එහි අර්ථය. දිගින් පළලින් උසින් යොදුන් 84000 බැගින් විශාලත්වයෙන් යුක්ත වෙනවා. චතුරාශීති යෝජන සහස්සාන යායාමේන. දිගිනුත් යොදුන් 84000ක් දික් වෙනවා. ඒ වගේම පළලිනුත් යොදුන් 84000ක් පළලින් යුක්ත වෙනවා. තවදුරටත් සඳහන් වෙනවා යොදුන් 84000 ගැඹුරට මහා සමුද්‍රයේහි පිහිටලායි තියෙන්නේ. තවත් යොදුන් 84000ක් තමයි මහා සාගරේ උඩට පිහිටා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මහා මේරු පර්වතය ගත්තාම යොදුන් 84000ක තරම් ප්‍රමාණයක් මහා සාගරේ ගැලී පිහිටා තියෙනවා. තවත් යොදුන් 84000ක ප්‍රමාණයක් මහා සාගරේ උඩට පිහිටා තියෙනවා. පළලත් යොදුන් 84000ක් වෙනවා. උස ගත්තාම යොදුන් 84000 දෙකක් වශයෙන් ගන්න ඕන. මහා සාගරයේ යොදුන් 84000යි මහා සාගරයෙන් උඩට යොදුන් 84000යි පළලත් යොදුන් 84000යි. මහා මේරු පර්වතය නැත්නම් ශිනේරු පර්වත රාජ්‍ය ඔන්න ඔය වගේ දිගු පුරුලින් යුක්ත පර්වත රාජ්‍යය. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි බොහෝ වර්ෂ ගාණක් යැවෑමෙන් බව වර්ෂ දහස් ගාණක් බොහෝ වර්ෂ ලක්ෂ ගාණක් බොහෝ වර්ෂ ලක්ෂ කෝටි ගාණක් ඇවෑමෙන් වැස්ස වහින්න නැතුව යනවා. වැස්ස වැසීම අවසන් වෙනවා. අන්තිම වැස්ස වැහැලා අර කල්ප විනාශයට පෙර වහින අන්තිම වැස්ස වැහැලා එතනින් පස්සේ ආයේ දිය පොදක්වත් මහ පොළොවට වැටෙන්නේ නැහැ. වතුර නැතුව යනකොට මොකද වෙන්නේ? ඔක්කොම නෑ ගස් වැල් කොළ සියල්ල වියලිලා වියලිලා උන් ටිකෙන් ටික ටිකෙන් ටික ගස් වැල් මැරෙන්න පටන් ගන්නවා. ඉතින් මැරෙන ගස් වැල් නැවත වැඩිවීමක් සිද්ධ වෙන්නේ තිබිච්ච ඒවා අවසන් වෙලා එහෙමම සම්පූර්ණයෙන් විනාශයටපත් වෙනවා නැවත හට ගැනීමක් නැහැ. භාග්‍යතුන් වහන්සේලා දාලා මහන්නේ ඒ අනුසාරයෙන් තේරුම් ගන්න අර කල්ප විනාශය ආසන්න වෙනකොට සියලුම ගස්වැල් වියලිලා මැලවිලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නේ යම්සේද අන්නේ විදිහට ඒකාන්තයෙන්ම මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි අස්තිරයි ස්ථිර පැවැත්මකින් තොරයි ඒ නිසා මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්නම සුදුසුයි නොයැලෙන්නම සුදුසුයි මේ සංස්කාරයන්ගෙන් සිත නිදහස් කරගන්නම සුදුසුයි කියලා වදාලා. දැන් ඔන්නෝම කාලය ගෙවි යනකොට බොහෝ කාලයකට පස්සේ මේ ලෝක ධාතුවට තවත් සූර්යයෙකුගේ උදාවීම සිද්ධ වෙනවා. මේ තියෙන සූර්යාට අතිරේකව තවත් සූර්යයෙකුගේ උදාවීම සිද්ධ වෙනවා. මේ දෙවෙනි සූර්යා පායන්න පටන් ගත්තයින් පස්සේ දිවා රාත්‍රී කියලා වෙනසක් නැහැ. ඇයි එක ඉරක් අස්තයට යනකොට අනිත් ඉර අනිත් පැත්තෙන් උදා වෙනවා. ඒ ඉර අස්තයට යනකොට දෙවෙනි ඉර ආයි උදා වෙනවා. ඔන්න ඔය විදිහට රෑදාවල් වෙනසක් නැතුව යනවා ආලෝකයේ දවසේ පුරාම කාලේ පුරාම පවතිනවා. එතකොට මොකද වෙන්නේ? කුඩා නදී සියල්ලම වේලෙන්න පටන් ගන්නවා. පොඩි පොඩි අතු ගංගා පොඩි පොඩි නදීන් සියල්ලම වේලිලා ඒවා නිකන් වැලි කාන්තාර බවට පත් වෙනවා. පොඩි පොඩි දිය වලවල් වැව් පොකුණු ආදී සියල්ලම වියලිලා සිඳී යනවා. ඒවැ ජලේ නැත්තටම නැති වී යනවා. ආය වතුර ලැබෙන්නේ නැහැ. මොකද වර්ෂාව සම්පූර්ණයෙන් අවසන් වෙලා දෙවෙනි සූර්යයත් පායලානේ. භාග්‍යතුන් වහන්සේ වදාලා අර දෙවෙනි සූර්යාගේ උදාවීමත් සමග කුඩා ගංගා අතු ගංගා පොඩි මිල් පොකුණු ආදී සියල්ල වියලි සිඳී යන්නේ යම්සේද ඒ විදිහට මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි ඒ වගේම ස්ථිර පැවැත්මෙන් තොරයි අශාස්වතයි. ඒ නිසා මහණෙනි සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි නොයැලෙන්නම සුදුසුයි, කලකිරෙන්නම සුදුසුයි, නොයැලෙන්නම සුදුසුයි සියලුම සංස්කාරයන්ගේ සිත මුදවා ගන්නටම සුදුසුයි කියලා වදාලා. අනතුරුව පැහැදිලි කළා මහණෙනි තවත් කාලයක් ගෙවි යනකොට තවත් බොහෝ කාලයක් ගෙවි යනකොට තුන්වෙනි සූර්යයෙකුත් උදා වෙන්න පටන් ගන්නවා. දැන් අර ඉර දෙකක් පායන කාලේ අවසන් වෙලා ඉර තුනක් පායන්න පටන් ගන්නවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ කාලේ වුණත් පෑවිල් අධික වෙනකොට කොච්චර අපහසුාවක් 10ක් ඇති වෙනවද කියලානේ. එතකොට දිවා රාත්‍රී වෙනසක් නැතුව ඉර දෙකක් පායන්න වුණොත් එහෙම කොහොමද තියේද? ඊටත් අතිරේකව තුන්වෙනි ඉරකුත් පායන්න වුණොත් එහෙම කොහොමද තියේද? හිතා ගන්නත් අමාරුයි නේ. ඉතින් දැන් එක ඉරක් පායනකොට අනික් ඉර මේ මුදුන් වෙලා තියෙනවා ඊළඟ ඉර බැස යනවා. ওই විදිහට ඉර තුන මාරු වෙනවා, ඉරවල් තුන මාරු වෙනවා. එකක් පායනවා, එකක් මුදුන් වෙලා තියෙනවා, අනික බැස යනවා. ওই විදිහයි. තුන්වෙනි ඉර පායන්න පටන් ගත්තයින් පස්සේ මොකද වෙන්නේ? මහා නදීන් පවා වේලෙන්න පටන් ගන්නවා. ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහී ආදී වශයෙන් බොහෝම දිග පළල තියෙන මහා විශාල නදීන් පවා කවදාවත් දිය නොසිඳෙන නදීන් පවා සම්පූර්ණයෙන්ම දිය සිඳිලා වැලි කාන්තාර බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මෙන්න මේ කාරණයක් සිහි කරලා සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව වටහා ගන්න. මේ මහා නදීන් පවා යම්සි කාලයකදී වතුර පොදක් නැතුව දිය කඳුලක් නැතුව සම්පූර්ණයෙන්ම වියලී යනවා. ඒ නිසා මහණෙනි මේ සියලු සංස්කාර ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඒකාන්තයෙන්ම අස්තිරයි. ඒකාන්තයෙන්ම අසාස්වතයි. ඒ නිසා මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නම සුදුසුයි. නොයැලෙන්නම සුදුසුයි මේ සංස්කාරයන්ගෙන් මිදෙන්නටම සුදුසුයි මහණෙනි කියලා වදාලා. අනතුරුව තවත් කාලයක් ගත වෙනකොට අර තුන්වැනි ඉරට අමතරව සතරවැනි ඉරකුත් පායන්න පටන් ගන්නවා. අට කතාවෙහි පැහැදිලි කරනවා ඒක හරියට ගෙවල් හතරක් තියෙන ගමක පිළිවෙලින් පිළිවෙලින් හිටගෙන ඉන්නා වූ වැඩ ඉන්නා වූ පින්ඩපාතික භික්ෂුන් වහන්සේලා හතර නමක් වගේ කියලා. ඒ කියන්නේ දැන් පළවෙනි භික්ෂුන් වහන්සේ දෙවෙනි ගේ දොර කොටට වඩිනකොට දෙවෙනි භික්ෂුන් වහන්සේ පළවෙනි ගේට වැඩම කරනවා. මුල් භික්ෂුන් වහන්සේ තුන්වෙනි ගෙට වැඩම කරනකොට දෙවෙනි භික්ෂුන් වහන්සේ ඊළඟ ගෙට වැඩම කරනවා. අනිත් භික්ෂුන් වහන්සේ පිළිවෙලින් හිටගෙන ඉන්න ඕමම. ඉතින් අර පින්ඩපාතික භික්ෂුන් වහන්සේලා හතර නමක් පිළිවෙලින් පිළිවෙලින් ගෙවල් හතරක් තියෙන ගමක අර ගයින් ගේට මාරුවෙන් පින්ඩපාතේ යන්නේ යම්සේ දාන්නේ වගේ මේ සූර්යයන් හතර දෙනා වරින් වරට උදා වෙනවා වරින් වරට මුදුන් වෙනවා වරින් වරට බැස යනවා. ওই කාලේ වෙනකොට මහා විල් පවා වියලෙන්න පටන් ගන්නවා. මහා නදීන්ට ජලය ලැබෙන මහා විල් තියෙනවානේ. මොනවද? අනවතත්ත විල, සීහපපාත විල, රතකාර විල, කන්න මුණ්ඩ විල, කුණාල විල, චද්දාන්ත විල, මන්දාකිණී විල වාගේ මෙහිලම හිමාලය ප්‍රදේශය ආශ්‍රිතව තියෙන දිය නොසිඳෙන මහා විල් තියෙනවා. ඉතින් ඔය විල් පවා හතරවැනි සූර්යා උදා වෙන කාලෙට සම්පූර්ණයෙන්ම විලි යනවා. ඒ විල් වල එක දිය කඳුලක්වත් නැතුව යනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි ඔයසා විශාල කවදාවත් දිය නොසිඳෙන මහාවිල් පවාමේ ශිවැනි සිවුරයාගේ උදා වීමෙන් යෙලී යනවා නම් ඒකාන්තයෙන්ම මේ සියලු සංස්කාර ධර්ම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි ස්ථිර සදාතනික පැවැත්මක් නැහැ අද්රුවයි ඒ වගේම අශාස්වතයි ශාස්වත භාවයක් සදාතනික භාවයක් ඇත්තේ නැහැ ඒ නිසා මහණෙනි මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නම සුදුසුයි නොයැලෙන්නම සුදුසුයි එයින් මිදෙන්නම සුදුසුයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. අනතුරුව පැහැදිලි කළා මහණෙනි තවත් බොහෝ කාලයක් ගත වෙනකොට පස්වෙනි සූර්යයා උදා වෙන්න පටන් ගන්නවා. පස්වෙනි සූර්යයා උදා වෙන්න පටන් ගත්තායින් පස්සේ මහා සාගරයේදී ටිකෙන් ටික හිඳෙන්න පටන් ගන්නවා. දැන් මේක පින්වත්නි අවුරුද්දකින් දෙකකින් වෙන වැඩක් නෙමෙයි. මහා කල්පය ගත්තාම අසංකේය කල්ප හතරකින් යුක්තයිනේ. සංවට්ට සංවට්ට අට්ඨායි විවට්ට විවට්ට අට්ඨායි කියලා කල්පයේ කොටස් හතරකට බෙදෙනවානේ. සංවට්ට කල්පය කියන්නේ කල්පයේ විනාශ වීම. කල්පේ විනාශ වෙන්න අසංකේයක කාලයක් ගත වෙනවා. ඊළඟට සංවට්ට අට්ඨායි කියන්නේ එපමණ කාලයක් මේ ලෝක ධාතුව නැතුව තියෙනවා. විවට්ට කියලා කියන්නේ නැවත ලෝකේ හැදෙන්න යන කාලය. විවට්ට අට්ඨායි කියලා කියන්නේ ලෝකය හැදී පවතින කාලය. දැන් මේ අසංකේය විවට්ටායි ලෝකය හැදී පවතින කාලයයි. ඉතින් මේ ලෝකයේ හැදී පවතින කාලය යම්සේද එවමන කාලයක් ගත වෙනවා ලෝකයේ ක්‍රමයෙන් විනාශ වෙන්න. අන්න ඒ වගේ දීර්ඝ කාලයකින් මේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්නේ කලින් කලට කලින් කලට මේ සූර්යාගේ උදා වීමෙන් කල්ප විනාශය සිද්ධ වෙන ආකාරිතු. ඒක දීර්ඝ කාලයක යැවීමෙන් සිද්ධ වෙන දෙයක් ක්‍රමයෙන් ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. නව කාලය වෙනකොට මේ මිනිස්සෙන්ට ලෝක ධාතුවේ කියන්නේ මේ මනුස්ස ලෝකයේ ඉන්න බෑ. ඊට පෙර දේවරෝ මේ ඇවිල්ලා මේ කල්ප විනාශය ගැන දැනුම් දීලා මිනිසෙන්ට සිහිපත් කරනවා පින්දහම් කරගන්න මෙත්තා කරුණා මුදිතා අපේක්ඛා කියන සිව්බඹ විහෙරණ වඩන්න දෙව්ලෝ යන්න දෙව්ලෝමින් බඹලොවට යන්න කියලා ওই විදිහට ඒක සිහිපත් කරනවා ඒ කාලේ මිනිස්සු බොහෝ වෙලාවට පින්දහම් කරගෙන දෙව්ලොව ගිහිල්ලා එහෙමත් නැත්නම් මනුස්ස ලෝකයේදීම සිව්බඹ විහෙරණ වඩාගෙන බඹලොවට යනවා මොකද බඹලොව දක්වාම විනාශ වෙනවා මේ කල්ප විනාශයේදී ඉතින් ඔන්න ওই විදිහට පස්වෙනි සූර්ය අවදාව වෙන්න පටන් ගත්තයින් පස්සේ මහා සාගරයේ ජලය සිඳෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා ඔන්න යොදුන් 100ක් දුර දක්වා මහා සාගරයේ ජලය සිඳී යනවා. ඊළඟට යොදුන් 200ක් දුර ඔහොම ඔහොම ජලය සිඳී ගිහිල්ලා සිඳී ගිහිල්ලා මුළු මහා සාගරයේම ජලය ඉතුරු වෙන්නේ තල්ගස් හතක් උසට පමණයි. තල්ගස් හතක් උසට විතරයි මේ මහා අගාධවල පවා ජලය ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ඒකත් ටික ටික අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා අන්තිමට තල් ගහක් උසට වතුර ඉතුරු වෙනවා මහා සාගරේ. ඉච්චරයි වතුර තියෙන්නේ. ඊළඟට ඒ ජල කඳත් අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා මිනිස්සු හත් දෙනෙක් ගියුසට විතරයි වතුර ඉතුරු වෙන්නේ. ඒ වතුර ප්‍රමාණයත් හිඳිලා හිඳිලා ගිහිල්ලා අන්තිමට එක මිනිස්සෙක් ගියුසට විතරයි වතුර තියෙන්නේ. ඒ කියන්නේ මහා මුහුදට බැස්සහම මිනිස්සෙක් ගියුසට විතරයි වතුර තියෙන්නේ. ගැඹුරුම තැන්වල. උඩ මට්ටමේ නෙමෙයි. පතුලේම වලවල් වල ආවාට වල තියෙන්නේ තෙච්චරයි වතුර. ඊළඟට ඒ ජල ප්‍රමාණයත් අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ඉන හරියට පමණයි මහා සාගරයේ ජලය ඉතුරු වෙන්නේ. ඒ වතුර ටිකත් අඩු වෙලා ගිහිල්ලා ධනහිස් තෙමෙන තරමට විතරයි. ඊට පස්සේ ධනහිස් තෙමෙන තරමට දෙවිච්ච වතුර චුට්ටත් අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා අන්තිමට ගොප්පැටේ දක්වා විතරයි මහා සාගරයේ ජලය ඉතුරු වෙන්නේ. ඉතින් හිතා ගන්නත් පුළුවන්ද නේද? ඊළඟට ඇඟිලි කරු තෙමෙන තරමටවත් වතුර නැතුව යනවා සම්පූර්ණයෙන්ම මහා සාගරයේ දිය සිඳී යනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ ඒක හරියට මහණෙනි සරත් තීර්තුවේ මහ පොද ඇති වැසි වහිනකොට ඒ තැන්වල හරක්කුර එරිච්ච තැන්වල ජලය ටික ටික රැඳී තියෙනවා. ඒ කියන්නේ ඔය හරක් යන පාරවල් වල හරක්කුර එරිච්ච තැන්වල වතුර ඩිංග ඩිංග රැඳිලා තියෙනවානේ. අන්න ඒ වගේ මුළු මහත් සාගරයේම සිඳී ගිහිල්ලා ඇඟිලි පුරුත් තෙමෙන තරමට යන්තම් තැන් තැන්වල වතුර ඩිංගක් ඉතුරු වෙන තත්වයට සම්පූර්ණ මහා සාගරයේම වියලී යනවා. මහණෙනි ඒ කාරණ්‍ය ඇසුරෙන් සිහිකරන සියලු සංස්කාර ඒකාන්තේම අනිත්‍යයි. ස්ථිර භාවයක් නැහැ අසාස්ත්‍රතයි. නිසා මේ සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්න සුදුසුයි, නොයැලෙන්නම සුදුසුයි, මිදෙන්නම සුදුසුයි කියලා වදාලා. ඒ කියන්නේ මේ මහා සාගරයත්, මහා විශාල මහා සාගරයත් මේ විදිහටම අස්තේට යනවා, ශේීමට යනවා. ඒ නිසා අවශේෂ කාරණා ගැන සිතීමක් පවා අවශ්‍ය නැහැ සියල්ලම අනිත්‍යයි කියලා අවබෝධ කරගත යුතු කියන එකයි අදහස. අනතුරුව වදාලා මහණෙනි තවත් දීර්ඝ කාලයක් ගත වෙනකොට 6 වෙනි සූර්යයත් පායන්න පටන් ගන්නවා. දැන් බලන්න පිළිවෙලින් පිළිවෙලින් සූර්යෝ 6 දිනක්ම හෂේ විද්‍යමාන වෙනවා ඒ වෙනකොට. 6 වෙනි සූර්යා පායන්න පටන් ගන්නයින් පස්සේ අන්න එතකොට මේ මහා පෘථුවියත් මහා මේරු පර්වත රාජ්‍යයත් ගිනි ගන්න පටන් ගන්නවා. ඒ කාලු සම්පූර්ණයෙන් එකම ගිනි ගුලියක් මේ පෘථිවි ධාතුව කියලා කියන්නේ. එකම ගිනි ගුලියක්. ඉතින් බලන්න දැන් අර මහා මේරු පර්වත රාජයාගේ විශාලත්වය නේද? ඔක පිළිහිලා තියෙන්නේ කොහෙද? නොපෙනින්නේ මොකද කියන එක සිහි කරන්න එපා. මේක සංස්කාරයේ අනිත්‍යතාවය ගැන බලන්න ඕන. යොදුන් 84000ක් මොහොතේ ගැඹුරින් පිහිටා තියෙන. යොදුන් 84000ක් මුහුදු ජලයෙන් උඩට පිහිටා තියෙන යොදුන් 84000ක් පළලින් යුක්ත මහා පර්වතයක් වුණත් මේ විදිහට සම්පූර්ණයෙන්ම ගිනියම් වෙලා විනාශ වෙලා යන්න පුළුවන් කියන එකනේ භාග්‍යතුන් වහන්සේකින් වදාරන්නට යෙදුනේ. ඒසා විශාලත්වයෙන් යුක්ත මහා ඝන පර්වතයක් වුණත් යම්ෂි කාලයකදී සම්පූර්ණයෙන්ම නැති වෙලා විනාශ වෙලා යනවා කියන එක අපි තීරුම් ගත යුත්තේ. ඉතින් දැන් මේ සිනේරු පර්වත රාජය නැත්නම් මහා මෙර සහිත මේ මුළු මහත් පෘථිවියම ඒ වෙනකොට ගිනියම් වෙලා දුම් දමමින් ඇවිලෙන්න පටන් ගන්නවා සම්පූර්ණ ගිනි ගුලියක් ඒ වෙනකොට. සම්පූර්ණයෙන්ම දුම් දදා ගිනියම්ව පවතිනවා. භාග්‍යතුන් වහන්සේ වදාළති මේ මහා පොළොවත් සිනේරු පර්වත රාජ්‍යය අත්‍යම්ශ කාලයකදී සම්පූර්ණයෙන්ම ගිනියම් වෙලා දුම් දාන්න පටන් ගන්නවා නම් ඒකාන්තයෙන්ම මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යමයි අස්තිරමයි කිසිම ස්ථිර භාවයක් නැහැ. ඒ නිසා මහණෙනි මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නම සුදුසුයි, නොයැලෙන්නම සුදුසුයි, මිදෙන්නම සුදුසුයි කියලා අනුශාසනා කළා. අනතුරුව තවත් කාලයක් ගත වෙනකොට සත්වෙනි සූර්යයාත් පායන පටන් ගන්නවා. සත්වෙනි සූර්යයා පායන පටන් ගන්නකොට අර ගිනියම් වෙලා දුම් දමමින් තිබිච්ච පෘථිවියත් මහා මේරු පර්වත රාජ්‍යයත් සම්පූර්ණයෙන්ම ගිනි ඇවිලෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා ගිනියම් වෙලා දුම් දමමින් තිබුණේ. දැන් හත්වෙනි සූර්යයා පායමෙන් පස්සේ එකම ගිනි ජාලාවක් බවට පත් වෙනවා. ආයි පෘථිවිය කියලා දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. පෘථිවියයි මහ මෙරයි ඔක්කොම එකම ගිනි ජාලාවක් බවට පත් වෙනවා. පාලියෙන් සඳහන් වෙන්නේ අයංච මහා පඨවි සිනේරුංජ පබ්බද රාජා ආදිප්පාන්ති පජ්ජලාන්ති ඒක ජාලා භවಂತಿ. මහ මෙරත් පෘථිවියත් ගිනි දැල් වෙලා සම්පූර්ණ එකම ගිනි ජාලාවක් බවට පත් වෙලා දිනවා. ඒ වගේම මේ මහා මෙරත් මහා පොළවත් දැවිලා දැවිලා සම්පූර්ණයෙන්ම ඒ ගිනිදැල් වලින් ආවරණය වෙලා ඒ ගිනිදැල් කොච්චර දුරට පැතිරෙනවද කියනවා නම් බඹලොව දක්වාම සියල්ල දවාගෙන ඒ ගිනි ජාලා ඈතට විහිදෙනවා. එතකොට මේ පෘථිවිය ගිනි ඇවිලිච්චාම බොහෝ දුර තියෙන චාතු මහා රාජික තාවතිංස යාම තුසිත නිමාන රති පරිනිමිත අසවත්තේ කියන මේ කාමාවචර සදෙව්ලෝ දවාගෙන දවාගෙන ගිහිල්ලා බඹලොව දක්වා මේ ගිනිද විහිදිලා ඒ තාක් සියල්ලම විනාශ මුඛයටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඉතින් දැන් මේ විදිහට ගිනිය වෙලුණා වූ සිනේරු පර්වත රාජයාගේ යොදුන් 10000 ගණන් විශාල වූ අර පර්වත කූට සියල්ලම අර ගිනිපත් වෙලා ඒවා කොටස් වලට කෑලි කැඩි කැඩි සම්පූර්ණයෙන්ම විනාශ වෙවි විනාශ වෙවි යනවා. මහා පොළොවත් සෙනේරු පර්වත රාජයාත් සම්පූර්ණයෙන්ම දැවිලා විනාශ වෙනකොට අලු ටිකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. හරියට ගෙතෙල් ටිකක්, තල තෙල් ටිකක් දැවිච්චාම දැලිවත් අලුවත් කිසිවක් ඉතිරි නොවෙන්නේ යම්සේද අරසා විශාල සිනේරු පර්වත රාජයා දැවි අලුණයින් පස්සේ අලු ටිකක්වත් දැලි ටිකක්වත් ඉතුරු වෙන්නේ නැතුව යනවා. එතකොට හිතන්න සාමාන්‍ය දෙයක් ගැන කොහොමදයි කියලානේ. ඒසා විශාල වස්තුවක් විනාශ වෙලා යනකොට අන්තිමට අලු ටිකක් දැලි ටිකක්වත් ඉතුරු නොවි සියල්ලෙන් සියල්ල මුළු මුනින්ම විනාශ වෙලා යනවා. ඒ නිසා මහණෙනි මේ සියලු සංස්කාර ධර්ම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. ඉස්තර පැවැත්මක් නැති බැවින් අද්භූතයි. ඒ වගේම ඒකාන්තයෙන් අසහස්වතයි. මහණෙනි මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නම සුදුසුයි. නොයැලෙන්නම සුදුසුයි, මේන් මිදෙන්නම සුදුසුයි කියලා භාගිතුන් වහන්සේ වදාළා. තවදුරටත් පැහැදිලි කළා මහණෙනි මේ මහ පොළොව හා සිනේරු පර්වත රාජ්‍ය ওই විදිහට ගින්නෙන් වැනසී යනවායි විනාශ වෙලා යනවායි තවදුරටත් පවතින්නේ නැහැ කියන මේ කාරණය සෝතාපට්ටි ඵලයට බද්ධ වෙච්ච කෙනෙක් හැර කවුද විශ්වාස කරන්නේ කියලා. පැහැදිලිද? يعني සාමාන්‍යයෙන් ලෝකයාට ඒක අදාහ ගන්න බැරි දෙයක් නේ. ඒ කියන්නේ මිනිස්සුયો ඇතැම් මිනිස්සු කියන්නේ නොඑක් මිත්‍යා දෘෂ්ටියෙන් ගත්තා වූ ඇතැම් මිනිස්සු හිතාගෙන ඉන්නේ දෙවියන් වහන්සේ නැත්නම් මහා බ්‍රහ්මයා විසින් මේ ලෝක ධාතුව මවා තියෙනවා මේක සදාතනිකයි ස්ථිරයි වෙනස් වෙන දෙයක් නොවේ කියලා එහෙම හිතාගෙන ඉන්න ඉන්න පුළුවනි. නමුත් සෝතාපට්ටි ඵලයටපත් වුණා වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් බුද්ධ වචනේ අනුසාරයෙන්ම දන්නා ඒකාන්තයෙන්ම සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි වෙනස් වෙන සුළුයි ස්ථිර නැහැ. නිසා ඒසා විශාල සිනේරු පර්වත රාජ්‍යත් මේ මහා පෘථුවියත් ඔය කියන විදිහට ගින්නෙන් දැවි අළු වෙලා අළු ටිකක්වත් ඉතුරු නොවේන තරමට විනාශ වෙලා යනවායි කියන එක ආශ්චර්යයක් නොවේ කියලා සෝතාපන්න ආර්යයන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම දන්නවා, දකිනවා. සෝතාපන්න කෙනෙක් හැර ඔය විදිහට පැහැදිලි ලෙස දකින්න වෙන කෙනෙක් සමත් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට අදහා ගන්න අමාරු දෙයක් මේසා විශාල මහ පොළොවත් මහා මේරු පර්වත රාජ්‍යයත් ඔය කියන විදිහට විනාශ වෙනවායි කියන එක ධර්මය අවබෝධ නොකරපු ධර්මයේ තුලින් නොදකින කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක්. අනතුරුව භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි බොහොම කාලයකට ඉස්සෙල්ලා සුනෙත්ත කියලා යම් අන්‍ය ශාස්ත්‍රූවරයෙක් හිටියා. මේ ශාස්ත්‍රූවරයා කාමයන් පිළිබඳ විරාගී කෙනෙක් ඒ කියන්නේ ධානාදිය තියෙන කෙනෙක් මේ සුනෙත්ත කියන ශාස්ත්‍රූවරයා ශාස්ත්‍රූතුමාට නොහෙක් සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා මේ සුනෙත්ත කියන ශාස්ත්‍රූතුමා ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යාම සඳහා අනුශාසනා කරනවා. ඒ කියන්නේ ධ්‍යාන සමාපatti ඇති කරගෙන බඹලෝ ගිහින් උපදින්න අනුශාසනා කරනවා කවුද? මේ සුනෙත්ත කියන ශාස්ත්‍රෝතුමා. ඉතින් මේ සුනෙත්ත ශාස්ත්‍රතුමාගේ ශ්‍රාවක පිරිස මරණින් පස්සේ බොහෝ දෙනෙක් සුගතිගාමි වුණා බඹලව ගිහින් උපන්නා. ඒ කියන්නේ අර සුනෙත්ත ශාස්ත්‍රතුමාගේ අනුශාසනා පරිදි ධ්‍යාන උපදවා ගත්ත අය බඹලව ගියා. කුසල් දහම් කරගත්තු අය සාමාන්‍යයෙන් කාමාවචර කුසල් කරගත්තු අය නිම්මාන රදී පරිනිම්මිත වසවත්තේ තුසිත යාම තාවතිංශ චාතුම් මහරජිකාදී අවශේෂ සුගතීන්හි ගිහින් උපන්නා. තවත් සමහර කෙනෙක් මනුස්ස ලෝකේ ශාත්‍රීය මහාශාර, බ්‍රාහ්මණ මහාශාර ආදී කුලවල උපන්නා. මේ සුනෙත්ත ශාස්ත්‍රතුමා කල්පනා කළා මේ මම ශ්‍රාවකයන්ට අනුශාසනා කිරීම නිසා ශ්‍රාවකියොත් මේ වගේ විශේෂයන්ටපත් වුණා. ඒ කියන්නේ සමහරු කාමාවචර දෙව්ලෝ ගිහින් උපන්නා, සමහරු බඹලෝ ගිහින් උපන්නා. ඒ නිසා මම මේ ශ්‍රාවකීන්ට සමාන තත්වයකටපත් වුණොත් ඒක ශාස්ත්‍රවරයා හැටියට මට ගැළපෙන දෙයක් නෙවෙයි නිසා මම මේ ශ්‍රාවකීන්ට වඩා විශේෂත්වයකට පත් වෙන්න වෑයම් කරන්න ඕන කියලා මේ සුනෙත්තර ශාස්ත්‍රෝතුමා තෘතිය ධානයේ සම්පූර්ණ වීම දක්වාම හොඳට මෙත්සිත පුරුදු පුහුණු කළා. මෛත්‍රී සමාධියෙන් නැත්නම් මෛත්‍රී භාවනාවෙන් තෘතිය ධානයේ දක්වා තමයි පින්වත්නි පරිම වශයෙන් ධ්‍යාන සමාපatti දියුණු කරගත හැකිව තිබෙන්නේ. ඒ නිසා මේ සුනෙත්ත ශාස්ත්‍රෝතුමා ඒ දක්වාම හොඳට මෙත්සිත පුරුදු පුහුණු කළා. හත් වසක්ම අවුරුදු හතක්ම නොකඩවාම හොඳට මෛත්‍රී ධානය බහුල කළා භාවිත කළා. ඒ නිසා මේ සත්වසක්ම නොකඩවා මෛත්‍රී චිත්ත සමාධිය තුන්වෙනි ධානය දක්වා පුරුදු පුහුණු කළා වූ මේ සුනෙත්ත සාස්ෘතුමා මරණින් පස්සේ බඹලොව ගිහින් පහළ වුණා. මේ විදිහට බඹලොව පහළ වුණා වූ සුනෙත්ත සාස්ෘතුමා කල්ප හතක් යනකම් ඒ කියන්නේ මහා කල්ප හතක්ම මේ ලෝක ධාතුව හැදෙමින් විනාශ වෙමින් නැවත නැවත සකස් වෙමින් මහා කාප හතක් යනකම්ම නැවත මනුෂ්‍ය ලෝකෙ උපතකට ආවේ නැහැ කියලා සඳහන් වෙනවා. බඹලෝම තමයි වාසය කරලා තියෙන්නේ. ඉතින් කොච්චර දීර්ඝ කාලයක්ද? අර අවුරුදු 7ක් තිස්සේම මෛත්‍රී ධ්‍යාන හොඳට පුරුදු පුහුණු කරලා මෛත්‍රී ධ්‍යානෙහි වසී ප්‍රාප්ත වෙච්ච කුසලයේ කල්ප හතක්ම බඹලොවම උපත ලැබුවා නැවත මනුෂ්‍ය ලෝකෙ උපතකට ආවේ නැහැ. කල්ප විනාශය සිද්ධ වෙන කාලෙහි ආභාසර බඹලෝ ගිහින් උපත ලබනවා. ඊළඟට නැවත මේ කල්පයේ සකස් වෙන කාලවලදී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපත ලබනවා. ඔන්න ඔය විදිහට තමයි කල්ප හතක් දක්වාම මනුෂ්‍ය ලෝකයට නොපෙමින බඹලෝම වාසය කරේ. එතකොට මේ සුනිත්‍ර ශාස්ත්‍රූතුමා බඹලෝ උපන්නයින් පස්සේ මේ බඹලෝ මහා බ්‍රහ්මයාව හිටියා. තවත් කෙනෙකුට තමන්ගේ වශයෙන් ගිහින් නොපැවැත්විය හැකි ආනුභාව සම්පන්න වූ මහා බ්‍රහ්මයෙක්ව වාසය කළා. 36 වතාවක්ම අර කුසලයේ අනුභවයෙන් ශක්‍ර දේවේන්ද්‍රයාව පහළ වුණා. බලන්න අර අවුරුදු 7ක් මේ සිත භාවිත කිරීමේ කුසලයේ කල්ප 7ක්ම බබලෝ වාසය කරලා 36 වතාවක්ම ශක්‍ර දේවේන්ද්‍රයාව උපන්නා. සිය ගණන් වාරවලදී චක්‍රවර්ති රාජ සම්පත්තිය ලැබුවා. ප්‍රදේශ රාජ්‍ය ලැබුවා වූ වාර ගාන ප්‍රමාණ කරන්න බැරි තරමට ඒ කුසලයේ ආනිසංස වශයෙන් ලැබී තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට එච්චර කාලයක් දීර්ඝායස්කව වාසය කළා වූ සුනේත්‍ර කියන ඒ ශ්‍රාත්‍රූතුමා ජාති ජරා ව්‍යාධි මරණ සැහැඬීම් වැළපීම් දුක් දුම්නස් ආදීන් මිදිච්ච කෙනෙක්ද නොමිදිච්ච කෙනෙක්ද නොමිදිච්ච කෙනෙක් නේ දැන් අර බඹලෝ ගිහින් බොහෝ කාලයක් තිස්සේ වාසය කළත් ඒ සුනේත්‍ර කියන ශාස්ත්‍රූතුමා ජාති ජරා මරණ ව්‍යාධි හැඳීම් වැළපීම් ශෝක පරිදේව ආදී මිදිච්ච කෙනෙක් නෙමෙයි. මොකද ඒකට හේතුව ඔව් ඔව් මාර්ගඵල ලැබපු කෙනෙක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම හතරක් අවබෝධ නොකිරීම නිසා තමයි මේ සුනෙත්ත ශාස්ත්‍රතුමාට මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකින් නිදහස් වෙන්නට නොලැබුණේ. ඒ සුනෙත්ත ශාස්ත්‍රතුමා ආර්ය වූ ශීලය අවබෝධ කරලා තිබුණේ නැහැ. ඒක පුරුදු පුහුණු කරලා තිබුණේ නැහැ. ආර්ය වූ චිත්ත සමාධිය පුරුදු පුහුණු කරලා තිබුණේ නැහැ. ආර්ය වූ ප්‍රඥාව පුරුදු පුහුණු කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිහට සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. ආර්ය වූ විමුක්තිය සාක්ෂාත් කරලා තිබුණේ නැහැ. අන්න ඒක නිසා මේ ආර්ය වූ සීලය, ආර්ය වූ සමාධිය, ආර්ය වූ ප්‍රඥාව, ආර්ය වූ විමුක්තිය මේ සුනේත සාස්ෘතුමා පුරුදු පුහුණු කරලා තිබුණේ මේ සුනේත සාස්ෘතුමා පුරුදු පුහුණු කරලා තිබුණේ මොකක්ද? ඔව් බඹලවට යන විදිහට මෛත්‍රී ධානය පමණක් වඩලා පුරුදු කරලා වාසී ප්‍රාප්තව හිටියා. නමුත් ආර්ය මාර්ගය සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. නිවන් දකින්නට පුළුවන් වන විදිහට. භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් වදාලා තයිදම් භික්කවේ අරියං ශීලං අනුබුද්ධං පටිවිද්දා මහන්නේ දැන් තථාගතයන් වහන්සේ විසින් මේ ආර්ය ශීලී අවබෝධ කළා ප්‍රත්‍යක්ෂ කළා ප්‍රතිවේද කළා ඒක දැන් දේශනා කරලා තියෙනවා ආර්ය සමාධිය අවබෝධ කළා ප්‍රත්‍යක්ෂ කළා ප්‍රතිවේද කළා ආර්ය ප්‍රඥාව අවබෝධ කරගෙන තිබෙනවා තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිවේද කරගෙන තියෙනවා ආර්ය වූ විමුක්තියත් සාක්ෂාත් කරගෙන තියෙනවා. තථාගතයන් වහන්සේ දැන් මේ භව තෘෂ්ණාව සම්පූර්ණව සිඳ දාලා තියෙනවා. භව තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ෂේ කරලා දාලා තියෙනවා තථාගතයන් වහන්සේට නැවත ප්‍රතිසන්දියක් ඇත්තේ නැහැ පුනර්භවයක් ඇත්තේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ ගාථාවලිනුත් දේශනා කළා. ශීලං සමාධි පඤ්ඤා ච විමුක්ති ච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛූනං දුක්ඛසන්ත කරෝ සත්තා චක්ඛුමා පරිනිබ්බුතෝ යනුවෙන් එන් වදාලේ යසස්වී වූ ගෞතම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අනුත්තර ශීලය අනුත්තර වූ සමාධිය ඒ වගේම අනුත්තර ප්‍රඥාව අනුත්තර විමුක්තිය කියන මේ ධර්මයන් තමන් වහන්සේ තුළින්ම අවබෝධ කරගත්තා. විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්තා වූ මේ සියලු කාරණා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළා. ඒ නිසා දැන් භික්ෂුන් වහන්සේලාටත් ඒ කියන්නේ ශ්‍රාවක පිරිසටත් මේ ධර්මය අනුගමනය කරලා ශාස්ත්‍රෝන් වහන්සේ අනුව යමින් දුකින් මිදීමේ, ජාති ජරා ව්‍යාධි මරණ ආදීන් මිදීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා කියලා මේ කාරණය පසස් ඇත්තා වූ ශාස්ත්‍රෝන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ආර්ය වූ සීල සමාධි ප්‍රඥා විමුක්තිය අවබෝධ කරගත්තා වූ පසස්සැති ශාස්ත්‍රඥ වහන්සේ ක්ලේශ පරිණිරවාණය පිරිනිවී වදාලා කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව સમાપ્ત කළා. ඒක නිසා පින්වත්නි අපිත් මේ සත්ත්වසූරිය උග්ගමන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ආකාරයට වටහා ගන්නට ඕන. මේ මුළු මහත් පෘථුවියත් ඒ වගේම සුනේරු පර්වත රාජ්‍යයත් දැවි යලුවේ විනාශ වෙලා යනවා නම් අපසන්තකව තිබෙන්නා වූ කිසිම ස්ථිර දෙයක් නැtei කියන කාරණය අවබෝධ කරගන්න එහෙම ප්‍රමාණවත් ඒ නිසා අපේ මේ රූප කයවත් වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාම කයවත් ස්ථිර පවතින දෙයක් නෙමෙයි. මේ ජීවිතයේ වශයෙන්වත් පරලෝ වශයෙන්වත් කෙසේවත් මේ නාම රූප ධර්මයන්ගේ ස්ථිර පැවැත්මක් නැහැ. සාර වශයෙන් ගත යුතු පැවැත්මක් නැහැ. ඒ නිසා ඒකාන්තයෙන්ම මේ නාම රූප ධර්මයන් සහිතෝ සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්නට විරාගයටපත් වෙන්නට සිතේ සියල්ලේ මුදවා ගන්නට අපි සෑම දිනම තරයේම වෑයම් කරන්නට ඕන. ඒ සඳහා උත්සාහ දැරීම සඳහා තමයි මේ පින්වතුන් අද උදෑසනම පෝසත සීලේ සමාදන් වෙලා මෙතෙක් වේලා ශීල භාවනා ධර්මශ්‍රවණ ධර්ම සාකච්ඡා ආදී වූ ප්‍රතිපත්තීන් සම්පූර්ණ කර ගන්නට යෙදුනේ. අනිත් සඳහානව සීල සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පියවරකින් හෝ වටහා ගැනීම සඳහා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන් සීල භාවනාදී ප්‍රතිපදාවන් සම්පූර්ණ කර ගැනීම වශයෙන් ජනිත කරගත්තා කුසල ශක්තිය මේ පින්වතුන්ලාටත් ආරි වූ සීලය ආරි වූ සමාධිය ආරි වූ ප්‍රඥාව ආරි වූ විමුක්තිය සාක්ෂාත් කර ගැනීමෙන් ලබන්නා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ අජරාමර සංඛ්‍යාත තුන් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අදහස් ඇති කරගන්න උදෑසන පටන් මේ මොහොත දක්වා මේ පින්වත් පිරිස ශීල භාවනා බුද්ධ වන්දනා ඒ වගේම ධර්ම සාකච්ඡා ආදී කුසල ධර්මයන් හියදීන් වශයෙන් බොහෝ කුසල චේතනා සන්තානීය ජනිත කර ගන්නට යෙදුනා එසේ හිතේ පහළ වූ කුසල චේතනා පවා ඒ මොහොතේම ඇතිවෙමින් නැතිවෙමින් අභාවයට ගියා. ඒ නිසා ඒ සියලු කුසල චේතනාවනොත් ඒකාන්තයෙන්ම ඇතිවීම නැතිවීම වශයෙන් අනිත්‍යයි. අනිත්‍ය වූ කුසල චේතනා හා සෝබන සිත් සමුදායත් ඒකාන්තයෙන්ම දුකටයි අයිතිවන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ ඒ කුසල චේතනා සමුදායත් තමන්ගේ වසඟෙහි නොපැවැත්විය හැකි නිසා අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ චිත්තචෛතසික නාම රූප ධර්ම සියල්ලම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයටයි අයිති වෙන්නේ. ඒ දුක්ඛාරි සත්‍ය හට ගැනීම සඳහා හේතු පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආරි සත්‍යයි. දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරි සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු වන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යයි. අද දවස පුරාවට අප සිද්ධ කරගත් ආශීලම කුසල ධර්මයන් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සකල දුක්ඛයන් ක්ෂය කිරීමෙන් සාක්ෂාත් කරගනු ලබන උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. අද දවසේ මේ සීල භාවනා ආදී වූ සීල පුණ්‍ය ධර්මයන් අපට සිද්ධ කර ගැනීම සඳහා ආධාර උපකාර කළා වූ සෑම දිනාටම විශේෂයෙන් පිරිසිදු කිරීමේ කටයුතු සිද්ධ කරන පොහොය සංවිධායක කමිටුවේ පින්වතුන් සෑම දිනාටම දානීය පින්නවීම වශයෙන් උපකාර කළා වූ දායක පින්වතුන්ලාට ධර්ම දානයන් සිද්ධ කළා වූ සෑම දිනාටමත් මේ පුණ්‍ය ධර්මයන් උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වන්න අපවත්ී වදාළ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාධිපති අතිපූජනීය පඩවැද්දේ ජිනවංශාවිදාන මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන අපවත්ී වදාළ සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ පුණ්‍ය සම්පත් ඒකාන්තයෙන්ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහාම පින්පන්රුවක් වේවා යන අදහසින් සාදුකාරයක් පවත්වන්න වර්තමාන ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාධිපති අතිපූජනීය ත්‍රිපිටක දරාචාරි නාවිනි අරිදම් ස්වාමීන්ද්‍රයන් වහන්සේට වින්සත් සත වර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍ය සම්පත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහාමත් මේ පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන් හේතු ආසනා වේවා කියලා සාදුකාරයක් පවත්වන්න සිද්ධ කරගත්තා වූ මේ පුණ්‍ය ධර්මයන් ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසිනුත් අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් සාදුකාරයක් පවත්වන්න අමින් ජන්මාන්තරගතෝ සීලම ඥාතීන්ටත් ඒ වගේම අභාව ප්‍රාප්ත වූ අධිකාරි පාසික මහත්මයාටත් මේ පින්බේ තත්පත් වීමෙන් ඒ සෑම දිනාගේම පරලෝක ජීවිත සුවපත් වේවා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය සම්පත්තිය හේතු ආසනා වේවා කියලා සාදුකාරයක් පවත්වන්න සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් සෑම දිනාටම තව තවත් දාන ශීල භාවනා උදාාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම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 සුවපත් වේවා යහපතක් සාන්තියක් වේවා සුවපත් වේවා සුවපත් වේවා